තීන්දීම් නොබලා අත්හරිපු එකම ටීචන් වෙච්ච වැඩවර්ජනය තමයි ඒ දිනේදී ඔය කණ්ඩායම කරේ. ඊයේ සාමාන්‍යයෙන් වැඩවර්ජනය කරනකොට ඉල්ලීම් දිනා ගන්න ඕන. ඉල්ලීම් දිනා ගන්න නැතුව ඊයේ අවසන් කරා වැඩවර්ජනය. එතකොට කො ඉල්ලීම් ලැබුණාද? අද දිනේ ජනාධිපතිවරයා හමු වෙලා කියලා තියෙන්නේ මා පෙරේද ගත්ත පිළිතුර තමයි ජනාධිපතිවරයා ලබා දීලා තියෙන්නේ. ජනාධිපතිතුමා මේ උත්තරේ පෙරේද දුන්නා. විවර්ජනය කරේ. එතකොට බස් අත සේවකී නොමග යවලා පෝස්ටර් ගහලා මේ අය වැඩවර්ජනය කරේ. බස් අත සේවකේ මේක හොඳම උදාහරණයක් තමයි අදත් බස් අත සේවක බස් දුවන්නේ. ඉතින් මේ සේවකයන් කරපු වැඩවර්ජනය මේකෝ නිකම් මේ බොරුවට කරේ දාගෙන බොරුවට දඟලනවා. මේ අසාර්ථක වූ වැඩවර්ජනය පෞද්ගලික බස් කර්මාන්තය විනාශ කරා. පුළුවන් නම් අපි අභියෝග කරනවා කාඩ්බෝඩ් සමිතිවලට පෝස්ටර් නොගා පුළුවන් නම් වැඩවර්ජනය කරලා පෙන්නන්න කියලා.